සියලු බදු වැඩි කරන්න වැඩි කරන්න සිද්ධ වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී බස් ගාස්තුවේ සංශෝධනයකට යන්න. අපි නව රජයට දින හතක් ලබා දෙනවා. මේ දින හත ඇතුළත යම්කිසි ක්‍රියාමාර්ගයක් මේ රජය ගන්න ඕනේ. අපේ ඉල්ලීම් ලබා නොදෙනවා නම් රජයට ලබා දෙනවා තව දින හතක්. ඒ කියන්නේ 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකොටවත් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත්නම් 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාව පුරාම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ නව රජයට දැනුම් දෙනවා.